හොඳයි හැම දිනම සාදු කියලා নমස්කාරය කියන්න සංසිස්සහාල සාදු සාදු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියන්ති බුද්ධං සරණං ဒုတိယံပိဓမ္မံสรณังกัจฉามิဒုတိယံပိสังฆังสรณังกัจ ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරා මේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස පාපං කතං කම්මං කුසලේන සිද්ධියති යෝ ඉමං ලෝකං පභාසේති අබ්භමුත්තෝව චන්දිමාති සද්ධාවන්ත පින්නතුනේ අද මහත්මයත් නෝනා මහත්මියත් Tamanගේ මව්පියන් ඥාතීන් සම්බන්ධ කරගෙන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 අපි ඒක සාමාන්‍ය දෙයක් හැටියට හිතුවට අපාගත වෙන්නට තරම් ප්‍රබල අකුසල කර්මයක් කියලා කිව්වොත් කෙනෙකුට පුදුම හිතෙන්නත් පුළුවන්. නමුත් වෙන කිසිම කර්මයක් හේතු නොවේ පසුතැවීම නිසා විතරක් කෙනෙක් අපාගත වෙන්නට පුළුවන්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ දීර්ඝ කාලයක් ඉතාම හොඳට මහානදම් කෙරුවා. ඒ කාලවකවානුවේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දසදහස් ගාණක්.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 උන්වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන්න ඕන නැවතත් එහෙම නොවෙන්නට තමන් අදිස්ථාන කරනවා. <clears throat> එතකොට මෙන්න මේ කාර්යය තමයි අවද්දසනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වෙනතු සමාව ගැනීමක් එහෙම නෙමෙයි. එතකොට මොකද අපට එතෙන්දී තව කෙනෙකුගෙන් සමාව ගන්න බැහැනේ තමන් අතින්ම වෙච්ච දෙයක. ඉතින් දැන් මේ හාමුදුරුවන්ට වුණත් ඇත්තටම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 මතක් වෙලා කිව්වා මට මතකයි හාමුදුරුවෝ වැඩමවල දාන දුන්න. ඉතින් දැන් දිනේට සතුටුයි. දැන් අම්මට පින්කම් මතක් වුණානේ. දැන් අවසාන මොහොත දැන් නැවත නැවත ඒ පිළිබඳව විස්තර කළා. විස්තර කරනකොට අම්මා මොකද්ද කියන්නේ? ඔව් පුතේ මට මතකයි එදා හාමුදුරුවෝ වැඩලා අපි දානේ පූජා කරද්දි මගේ අතින් හාමුදුරුවන්ගේ සිවුරට හොදි ටිකක් හැලිලා මං කරගත්තු අපරාධයක් කියනකොටම අවසාන හොස්ම ටික ගියා. ඒකට කොහෙ උපදින්නට ඇත්තද? දැන් දියණිය කරන්නට උත්සාහ කළේ යහපත. නමුත් ඒ විපත සිද්ධ වුණේ මොකක් නිසාද? අර මහා පින්කමක් කරලා තමයි මතක තියාගත්තේ වටිනා කොටස නෙමෙයි අර හොදිඩින්වත් හැදිච්ච එක. මෙන්න මෙහෙම මේ මිනිස් සිත්සතන් වල තියෙන මහ පුදුමාකාර දෙයක් හොඳ දේවල් දහසක් තිබුණත් මතක තියාගන්නේ මොකක් හරි කුණු ගොඩක්. ඒක මේ ප්‍රපංචන මනසේ ස්වභාවයක්.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 පාපං කතං කම්මං කුසලේන පිටියති සෝ ඉමං ලෝකං අභාසේති අභානුස්තෝ චන්දම බුදුහාමුදුරු දේශනා කරන යම් කිසි කෙනෙක් මුලදී පොඩි පොඩි අඩුපාඩු තිබුණා වුණත් ඒ අඩුපාඩු ඒ වරද වරදක් හැටියට තේරුම් අරගෙන පිළි අරගෙන ඒක සකසගත්තා ඒ නිදහස් වුණොත් හරියට වලාකුලින් මිදිච්ච හඳ වගේ බබලනවා එතකොට මිනිස්සෙකුට සැකසෙන්න කොයිම වෙලාවකවත් බැරි කමක් නැහැ. සැකසෙන්නට නොසුදුසු අවස්ථාවක් නෑ. මේ තැනත්තා මහා පව්කම් කරන තැන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 මේ වගේ සිද්ධියක්. පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරන එහෙමනම් අඟුලිමාල ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. මොකද්ද? මම මේ ජාතියේ උපන්දා පටන් කිසිදාක දැනදෙන ප්‍රාණඝාතයක් කළා නැහැ කියලා. දැන් අඟුලිමාල හාමුදුරන මම කොහොමද එහෙම කියන්නේ? මම මේ භවයේ දැනදෙනම මිනිස්සුම කී දෙනෙක් මරලා තියෙනවා. පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා නෑ එහෙම නෙමෙයි මම ඔබට කියන්නේ මේ ආර්ය ජාතිය උපන්දා පටන් ඔබ මිනිස්සෙක් හැටියට මේ භවයේ එකවරක් ඉපදුනා. භික්ෂුවක් හැටියට ඔබ පැවිද්දෙක් හැටියට මේ ආර්ය ශාසනයේ නැවතවරක් ඉපදුනා. අන්න එදා ඉඳලා ඔබ දැන දැන කුරා කුහුඹේකවත් නැරුවේ නැහෙනි. ඒක සිහි කරලා ඔබ සත්‍යත්‍යා කරන්න. පස්සේ අඟුලිමාල හඳුර විගසත්ක ක්‍රියා කළා. ඒක තමයි අදත් අඟුලිමාල පිටත හැටියට දහස් ගණනක් අසංඛ්‍ය ගණනක් මව්වරුන්ට දරුවන් ලැබීමේදී මහා ආශිර්වාදයක් හැටියට. ඒතරම් ප්‍රබල වචන කිහිපයක්. මොකද උන්වහන්සේ කළ සත්‍යක්‍රියාව නැගණියනි මම මේ ආර්ය ජාතිය උපන්දාපටන් දැනගෙන සතෙක් මරව නැහැ. මේ සත්‍යානුභාවයෙන් ඔබට යහපතක් වේවා සුවසේ දරුවා බිහි වේවා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 නමුත් ඒතනත්තා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර නිසා සද්ධර්මයේ ඇසුරු කරලා දැන හඳුනාගෙන Tamanගේ වරද හරියට තේරුම් අරගත්තොත් ඒතනත්තාට එතනින් නැගී හිටින්නට පුළුවන්. එහෙම නැගී හිටින්නට පුළුවන් නම් සෝ ඉමං ලෝකම් පභාසේති අබ්බා මුක්තෝ චන්දිමා. මුලදී හරියට අර වලාකුළු වලින් වැහිලා තිබිච්ච හඳ වගේ ප්‍රභාවක් නැහැ.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 එක්කරගෙන ගිහිල්ලා ඒ තක්ෂලා නුවර සිටුවරයට කිව්වා මෙන්න මෙහෙම සුරූපී සිටු කාන්තාවක් අපිත් එක්කලා එනවා විවාහ කරගන්න කැමති. ඊට පස්සේ ඉතින් අර ගැල් කරුවන්ට බොහෝ තාරණ මාන්න දීලා අර සිටුවරයා මේ කාන්තාව විවාහ කරගන්න. දැන් ඉතින් වෙච්ච සිද්ධිය මොකුත් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකත් වෙච්ච හැටි හොඳයි කියලා සද්ද නැතුව එහෙමම කරන්න කියලා.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 පස්සේ ඒ මිත්‍රයාට මේ කතන්දරේ කිව්වා. කිව්වයින් පස්සේ කිව්වා ඇයි මෙච්චර කාලයක් මේක නොකිව්වේ? අපට කච්චායන මහරහතන් වහන්සේගෙන් මේකට සමාවක් ගන්න පුළුවන් නේද? ඒ නිසා හෙටම උන්වහන්සේට අපි ආරාධනා කරලා දානි දීලා සමාවක් ගමු කියලා. ඊපස්සේ ඔබ දානි ලෑස්ති කරන්න මම රහතන් වහන්සේට ආරාධනා කරනවා කියලා කිව්වා. ඊපස්සේ පහවදා රහතන් වහන්සේට දානෙට ආරාධනා කරලා දානි පූජා කරලා උන්වහන්සේගෙන් සමාව ඉල්ලුවා. ඊපස්සේ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 පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරන උන්වහන්සේ බොරුවක් නෙමෙයි ප්‍රකාශ කරන්නේ ඉස්සරලා ප්‍රත්‍යඥව ඉන්න කාලේ ඒ අහවලාට අලුත් කරනවා අහවලාට අලුත් කරනවා කියේ දැන් උන්වහන්සේ කෙලසුන් නැසලා අරහත්ත්වයට කැමින්ලා ඉන්නේ ඒ නිසා මේ ලෝකේ කාටවත් උන්වහන්සේගේ 아무තු යල්ම නැහැ කියලා. ඉතින් මේ බඳු කතා ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙන්නේ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 තියෙනවා. නමුත් රජ්ජුරු ඒවයින් නිදහස් කරගන්නට රහතන් වහන්සේලා එතුමන්ට මඟ පෙන්වනවා. ඒ කර්මවලින් නිදහස් වෙන්නට සුදුසු ප්‍රබල කුසල් කරන්නට රජ්ජුරුව යොමු කළා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට වතුර භාජනයකට ලුණු කැටයක් දැම්මෙන් පස්සේ ඒක වතුර අතරේ දිය වෙලා යනවා. එතකොට අර තද ලුණු ගතිය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 මේ දහම් මඟ සම්පූර්ණ කරමින් පාරමිතා දහම් සපුරාගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේතනසී පැමිණවදාල උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්නට මේ කුසලයක් අපි හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා